දැන් අපි සාකච්ඡාව ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ. නිසා අපි මෙල්බන් නගරයට තාරදන ආරාධනා කරන අපිත් එක්ක සාකච්ඡාට රැඳී සිටින්නේ කියලා. අපි අපිට තවත් සෙනසුරාදාක් ඉදිරිපත් වෙලා තියෙන්නේ. අපි මේ සෙනසුරාදා පාවිච්චි කරන්නේ ධර්ම සාකච්ඡාවක් සඳහා අපිට ඒ සඳහා පැයකමාරක පමණ වෙන් කරගත්ත කාලයක් තියෙනවා හතමාන දින නම් වෙනකන්.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 යෝගී භික්ෂුවකට අවශ්‍ය කරුණු පරීක්ෂා කොට බලා එයින් සම්පූර්ණ වීමට උත්සාහ වැඩි යුතුය. පබ්බාජෙන්තෝපි සෝදෙත්වා පබ්බාජේතයි වදාළෙහින් පැවිද්ද ලබා ගන්නට පැමිණියන් වූ හොත් ඔහු ගැන මනා දැනීමක් ඇති කර ගැනීමට ප්‍රවේශිකා පරීක්ෂණයක් පවත්වා එයින් සමර්ථ වූවකු දස සිල් ඈ සීලයක පිහිටුවා පණ්ඩු පලාසයෙකු වශයෙන් සුදුසු තැනක නවත්වා හෙරණ බණ දහම් හා පත්පිළිවෙත් ආදිය පුහුණු කරවා පරීක්ෂණයෙන් සමර්ථ වූවහුම පැවිදි කළ යුතුය.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 ඉන්ද්‍රිය සංවරයේට ඉන්ද්‍රිය සංවරය ආජීව පාරිශුද්ධිය පස්විකුම් සීලේද හොඳින් අසා බලා දැනගෙන කිකීව අණ්ඩං යනාදී ගාථාවලින් දැක්වෙන පරිදි හොඳින් රැකිය යුතුය. වත්තංන පරිපූර්ෙන්තෝ න සීලං පරිපූර්ති යනාදී ධර්මයන් සිහි කොට තේර මජ්ජිම නවක හැම භික්ෂූන්ම කුදුමහත් සියලු වත් පිළිවෙත් හොඳින් දැනවන අනතිමානීව අනලැස්ව සම්පූර්ණ කටයුතු.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 ඒක නිකන් ඔය රිලව් මේ කොබී ඇදලා ගන්න මේක වල කිචුලුත් නෑ උණ ගැසලිමුත් අදිනවා. ඇද්දාට පස්සේ උණ වැඩි ඇතුලේ තියෙන මේක ගොබේ ඇදිලා එනවා. ඇදිලා ආවට පස්සේ මේ දෙක ළඟ තිබ්බොත් ඒ කොපුවයි මේකයි එක වගේ. හැබැයි මේක පිටපොත්ත මේක ඇතුලේ තියෙන සියුම් කොටස ඒක තමයි අපි ගොබේ කියලා කියන්නේ. අපි මද කනවයි කියලා පොල් මද පොල් ගොබේ කනවයි කියලා මැද තියෙන එක අන්නේ වගේ මේක නිකන් ඇදලා එනවා මෙහෙම ඇදලා ගන්නවා වගේ කඩුවෙන් කොපුව ඇදලා ගන්නවා වගේ එහෙම ඇදලා ගැනිල්ලක් වෙනවා කියන්න මේ මවනවා කියන කතාව මේකේ මේ <coughs> අටුවාවේදී ඇවිල්ලා තියෙන එළියට එහෙම මවාපෑමක් නෙවෙයි මේක. යාර තේරෙන්න පටන් ගන්න මේ ශරීරෙම කුරෝසු කොටසක් තියෙන එක සියුම් වෙලා අතිසූක්ෂම වෙනකොට ඒක හෙලෝග්‍රැෆික් රූපයක් වගේ. නිකන් මේ හැම පැත්තෙම ආලෝකය දුන්නාම මැද ත්‍රිමාන රූපයක් පේන නමුත් අතරින් අත දාන්න පුළුවන්. හෙලෝග්‍රැෆික් රූපවල තියෙන්නේ ත්‍රිමානයි හැබැයි අත දාන්න පුළුවන්.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 එයාට තේරෙන පටන් ගන්නවා මේ ආනාපානෙම සියුම් එකක් තියෙනවා, අතිසූක්ෂම එකක් තියෙනවා. බලාන බලාන ඉන්නකොට ඉන්නකොට ආනාපානෙ සියුම් වෙන සියුම් වෙන යනකොට ශරීරයත් අර වාගෙම සියුම් වේගන යනවා. හිත යෙදුවොත් තියෙනවා ඒක. හැබැයි අර බර ගතිය නෑ ඒකේ. ඒක නිකන් ශරීරෙම හේව නැල්ල වගේ.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 ඒ නිසා කෙලෙස් දැන් සියුම් වෙනවා. රූපේ රූප සංඥාකටපත් වෙනවා. ඒතර මා තුලත් අර හිස්ත් ගම එහෙම නැත්නම් සූක්ෂම බව විනිවිද පේන ගතිය වගේ එන්න පටන් අර ගන්නකොට ඒකට හිත යොදනවත් එක්කම යෙදුනොත් කමඨාන සුද්ධ වුණොත් ආය ඕලාරික ශරීරය ගැන යා තැකීමක් කරන්නේ.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 මේක යොදවන්න පුළුවන් භාවනා කරලා රූපී අත්ත භාව පටලාභේ ලබා ගන්න. එතකොට මේක කුසලයක් නම් අපිට ලැබිලා තියෙන මනුසාත්ම භාවය පෙරකල කුසලයක් නම් ඒකේ රූපී ආත්ම භාවය අදි කුසලයක් බාටපත් වෙනවා. ඒ අදි කුසලයට යණ්ඩයි මේ ශරීරය අපිට දීලා තියෙන්නේ.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 රැකෙන්න හදලා තියෙන්නේ උපමාවට පෙන්නනවා. කඩුවේ කුපේ නම් ඒ උපමාව පෙන්නේ නැහැ. ඒ නිසා මේක හුඟවදෙනෙක් හිතනවා මේ රූපී අත්පටිලාභේ නෑ. ඕලාරික අත්පටිලාභේ ඉඳලා අදිෂ්ඨාණයෙන් පුළුවන් වෙයි කියලා රූපී අත්පටිලාභයට යන්න. වශී කරගත්ත එක්කනට පුළුවන්. නමුත් කලින් වශී කළ මේක ලැබුණ නැති කෙනාට අදිෂ්ඨාන මට්ටමින් යනවයි කියලා ගිහිලා තියෙන මනෝමය චින්තාවකටද ඇත්තම රූපයේ ප්‍රතිලාභයේ කියන එක නම් මොනම කපේවත් විශ්වාස කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි.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 මේක ඇතිකොට මෙහෙමයි, නැතිකොට මෙහෙමයි කියලා. ඒ දෙක උරගගා බලන ක්‍රමය තමයි අද මේ භවනා ලෝකෙන් ගිලීලා තියෙන්නේ. ඒ නිසා හුඟ දෙනෙක් මේක උපයන්න දැනගත්තට රකින්න දන්නේ වශීතා පුරුදු කරන්න දන්නේ වශීතා පුරුදු කරනකොට සමාධි සුඛේ නැතු වෙනවා. මේ ඒක අභියෝගයට ලක් කරනවා. ඉතින් ඒක නිසා ප්‍රවේශමෙන් කරන්න ඕන බෑ ලක්ෂ කෝටි ලක්ෂ වාරයක් කරන්න කියලා තියෙනවා. ඒ වශී කිරීම මාර්ගම ඥානත් ඒ වගේ. හැම වෙලාවෙම ලැබුණට ලැබුණයි කියලා හිතපු ගමන් ඒක අවචාවට ලක් වෙනවා. නොලැබුණාමයි කියලා හිතලා වගේ. නැත්තම් ඒකම අභියෝග කරලා වගේ.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 පාලියේ තියෙන අබිනින්නාමේටි. එයා දන්නවා කේල් ගෙඩිය ඉදෙනකොට පොත්ත ගලවන්න පුළුවන් කියලා. කේල් ගෙඩිය ඉදලා නැත්තම් පොත්ත ගලවන්න බෑ කියලා දන්නවා. ඉතින් ඒක නිසා එයා ඛණ්ඩ ඉස්සෙල්ලා බලනවා. ඔබලා බලන්න දෙන්නෙත් නෑ හැබැයි. ඔබලා බැලුවොත් කේල් ගෙඩිය නරක වෙනවා. ඒ නිසා ඈ ඒ අල්ලන ක්‍රමයෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ අපි අනුරාධපුර ඉන්න කාලේ ඉතින් අර ළඟ පොඩි කඩයක් තියෙනවා අඹ කණ්ඩ යනවා. ගියාම ඒ හැම එකම ඔබලා ඔබලා අඹ නරක් වෙලා. ඊට පස්සේ යනකොට එක ගෙඩියක් ගන්න කොලයක් ඔතලා ගහලා තියෙන එකේ ඔබන ගෙඩිය කියලා. ඒක ඔබලා බලලා අනිත් ඒවා ගන්න ඕනේ. මේ ඔබන ගෙඩිය තමයි කඩේට දාපු නම. ඒ බඩු විකුණන තමයිලාට බුදලාගේ දුවත් ඉන්නවා. ඉතින් ළමයි යන්නේ අඹ කන්න නෙවෙයි. ඒ ළමයාටත් දැම්මේ ඔබන ගෙඩිය කියන නම. ඉතින් අර අපේ වාම් එක මැද යනකොට ඔබන ගෙඩිය යනවා කියලා කියනවා. ඉතින් ඒ ගෙඩිය ඔබලා ඒකේ කොලයක් කොතලා ගහලා තිනවා ඔබන ගෙඩිය කියලා. ඉතින් වගේ කේල් ගෙඩියත් පොස් ගෙඩිය කේල් ගෙඩිය ඒ මනසා මේක ඉදිලාද කියලා බලන්න මිරිකුවොත් ඉදිලා නැත්තම් ගෙඩිය නරක කරනවා. දැන් භාවනාකාරෙන්ගෙත් නරක වෙලා තියෙනවා. භාවනාකාරෙ මේ ඉදෙන්ද ඉස්සෙල්ලා මිරිකලා බලනවා. කේල් කන වැටපනිනවා හොරාට ඉස්සෙල්ලා. මේ වෙන ක්‍රමයකුත් නැහැනේ.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 යොමු කරේ කියලා තියෙන ක්‍රමයේ තියෙන්නේ. එයාට මේ මනෝමය ශරීරයක් විතර කරදර නැති නඩතු කරන්න නැති ඕන ශරීරයක් එයාට පේනවා. එහෙම නැතු ඒකට හිත යොමු කරන්න මේ සුතමේ ඥානෙ අත්‍යවශ්‍ය වෙනවා. සුතමේ ඥානෙ නැතත් gediye ඉදෙනකොට දැන් පොත්ත ගැලවෙනවයි කියන එක ප්‍රාර්ථනා කරලා ගන්න එක නෙවෙයිනේ. අමුයෙන් පොත්ත ගලවන්න බෑ. යාලු කෙහෙල් උයන්න කපන්න ගියාම උයන්න කපා උයන්න ගන්නවා පොත්ත කපලා අයින් කරලානේ කරන්නේ. ඒ කවදාවත් ඉජිච්ච ගෙඩිය ගලවනවා වගේ නෙවෙයිනේ. අලු කෙහෙල් ගෙඩිය විදුනහම බලන්න පොත්ත ගලවන්න පුළුවන්. ඉතින් දැන් කරන්න දන්නේ දෙන්නේ ඉස්සලා මිරික ලබල්ලා පොත්ත ගලවලා උයලා කනවා අලු කෙහෙල් වගේ. ඒ ඒ දෙක අතර තියෙන වෙනස මේ කාම ලෝකයට අල්ලන්නම බෑ. කාම ලෝකේ මේ අමෝරාවෙන් ඉදිච්ච අමුවම කන ලෝකයක් තියෙනවා. පුඩක් හිටපන්කෝ gediye ඉදෙනක. එතකම ඕක නැවත නැවත කරලා කරලා කරලා ඒක gediye ගහින් හැලෙන්න ඕනේ. ඉදිලා වැටෙන්න ඕනේ. ඉදිලා වැටිච්චාම රස සම්පූර්ණ වෙනස් දුංගාලයි දෙවට වැඩිය.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 එnde ඉස්සෙල්ලා ඉතින් ඒක හරීම ලස්සන උපමාවක් දෙනවා ඒ පණ්ඩිත සාංශේ ඒකෙමුත් ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ගම්මැද්දේ ගෙම්ම ගෙම ගෙවල් මැන්ඩියක ගහක් කපනකොට ගහට ඕන පැත්තට වැටෙන්න දෙන්න බෑනේ. ගහ වැටෙන්න ඕන පැත්තක් තියෙනවා. ඒ නිසා ගහ හයියට තියෙද්දි උඩට ගිල ලණුවක් දාලා ඒ පැත්තට අල්ල බඳිනවා.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 ඒ නිසා ගහ කතා කරනවා කියන එකක් තියෙනවා. ගහ කතා කරනවා කියලා කියන්නේ. ඒකට ඒ කපන මනුස්සයාට තේරෙනවා චිටිචිටි ගන්නවා. එයා කතා කරලා කියනවා ගහ කතා කරනෝ කියලා. ආයෙත් පුරෝ දාලා දූකන වරෝ කියලා කියනවා කඹේ ඉන්න තැනට. මොකද ගහට වැටේ දැනිමස කරන්නේ ගහ හතෙන් යනකම්. ගියාට පස්සේ කඹේ නිකන් කඹේ ගහ කී කරුයි. අපි වගේ එකක් කැපුවා මෙන්න මෙතන කිතුල් ගහ. මමයි සිරිසේනයි දම්රංචාම්තුරු කට්ටියම. කපලා <laughs> මේ මේ ඇල්ල උඩට වැටෙනවාට මේ බෝධි ප්‍රකාරයට වැටෙනවාට ඒ හිරේන කපල ඇවිල්ලා කිව්වා. අනු කඹෙත් දාලා. අපි කඹේ එල්ලි එල්ලි ගහට නගිනකොට ගහ එනවා දැන්. දැන් ගහ කපන එක කපනවා තමයි. ගහ කතා කරනවා එක එකක් දැන් දබා ගාලා ඇලුවට ටැංකිය උඩට. ඊට පස්සේ යා ටැංකිය ආයෙ කෙළු 5000 ටැංකිය බක් කාලා පුපුරලා ගියා. හෙන්න වතුර පාරක් ගියා. එක එක්කවත් බේරුන්නේ මැරුන්නේ නැහැ. ගහේ එල්ලලා තියෙන කඹේ එල්ලලා තමයි උඩට නැග්ගේ. නගිනකොට ගහ ඕනට වැඩි කැපිලා තිබිලා තියෙනවා. විශාල ටැංකිය ටැංකිය උඩට යන්නේ මෙහාට ආවන මේ බෝධි ප්‍රාකාරය. හැබැයි අපි එල්ලිලා ගිය නිසා ගහදි ගහ ගියේ කඹේ දිගේ තමයි. හැබැයි අපි හිතුවට වැඩි ඉස්සලා ගහ ආවා. වැදුනා නම් කිතුල් ගහක් විනාශයි.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 දැන් ඒක මට ගහන්න හදනවා කියනකොට දෙයන කෙරේ කියනවා. උඹ මේ වෙලාවේ ශිල්ප කඩපන්. ශිල්ප කන්නගෙන තතක් කඩපන්. තතක් කඩලා ගහපන්. ඒතකොට උඹේ වීණාව වැඩියෙන් වැඩ කරන්න පටන් ගන්නවා. දේවදත්ත එහෙම කැඩුවොත් වීණාව ඉවරයි. ඉතින් වගේ ගුරු මුස්තියක් තියාගෙන ඉන්නවා සමහරු.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 අලුව මෙහෙම එනවා මිසක් මෙහෙම යන්න බැරි වෙන විදිහට. මේ අලුවේ වාසිය හිටින්නේ නැහැ. ගහ උලඟකට ඇල්ලු. කඩාගෙන යනවා. ඉතින් ඒ නිසා ඒ ගස් කපන මිනිස්සයාගේ උපමාව පන්දිස්වාංශය දෙනවා. ඒක හැබැයි දුන්නට මට හිතෙනවා ඒක තේරුම් ගන්න අමාරුයි කියලා. කඹේ දාන්න දැම්මට මොකද කඹෙන්ම කඩන්න යන්න එපා. බැරි වෙලා කඹේ කරනොත් ගහණි පැත්තට යනවා. කපන්න ඕනේ අඬනකම්. ගහ අඬනකම්. ගිහි ආහඬනොයි කියලා කියනවා හයි කුටි පාන කර ධම්මපාලිතයි සුතුම් මෙන්නේ දොර සයිස් එකේ ගහක් කඩාගෙන යනවා හරියටම භාවනා කරන ආසනෙ උඩට ගහ කතා කරන සද්දෙට එහාට උන කොට.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 ඉතින් ඒක තමයි ශිල්පේ. එතකොට ගහන මිනිහටයි අමාරුව තියෙන්නේ රිලවට අමාරුවක් නෑ. උන් නිකන් බෙල් අයින් කරන එක විතරයි කරන්නේ. නැත්තම් ගහින් එහා පැත්තට නිකන් ඉන්නේ. අපි ඒව නෑ තුවක්කුව හරවනකොට දూరుන. මේකෙත් එහෙම එකක් තියෙනවා. භාවනා කරන කට්ටිය කෙහෙල් ගෙඩි මේටිකලා බලලා තියෙන දැන් ඔක්කොම. ඔබන ගෙඩිය නෙවෙයි අනිත් ගෙඩිය ඔබලා තියෙන්නේ. ඔබන ගෙඩිය පුරා මුකුත් වෙන්නේ නෑ. ඒක හරිම අමාරුයි. ඒක මේ ලොකු සාමින්නාංශගේ සත්‍ය විසුද්ධි පොතත් පටලවාගෙන තියෙනවා. ඒත් පැටලවන්න කියනවා අදිෂ්ඨාන කරලා අර ඥානෙ ලබා ගන්න මේ ඥානෙ ලබා ගන්න ඔබ වහන්සේ කියලා දෙන්නේ ඔබ වහන්සේ ලොකු සංසී සුද්ධව කතා කරන්න කියලා. එහෙම එකක් නෙවෙයි තියෙන්නේ මේ ඉදෙන්න ඉතලා ඔබල බලන්න කෙනෙවි කතා කරන්න කියලා. ඔබල බැලුවොත් වෙන්නේ නරක වෙනවා. කිබෙන ඒ කියන්නේ ගහ යන්තමට දුබුක් වෙලා තියෙනවා ඔබල නතර කරුවොත් අර ඇඟිලි පාර එහෙම හිටිනවා. එහෙම කහට පිපෙනවා. ඉතින් එතකොට අර ඔරිජිනල් නෑ gediy කෙල් gediy එහෙම තැත්තාම තැලෙනවා. ඒක ඇතුලේ හයි වෙනවා. ඉදෙන්නේ නෑ. ඉතින් ඒක හරි අමාරු කියලා දෙනවා. ඒකට මේ මූල ධර්මයට කියන්න තියෙන ප්‍රතිඵල අපේක්ෂා කරන මනුස්සය ඔබල බලනවා. කල්ලාතු ඔබල බලනවා. ඔබල බලලා චින්තාමේ වශයෙන් දැන් හරි කියලා දාගන්නවා. දාගත්තට පස්සේ අඹ රහ එනවා නමුත් ගහේ ඉදිච්ච රහ ගන්න බෑ.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 ඉතින් මං කන කියනකොට පහුගිය දවස්වල අරූප ධ්‍යානවලත් ඊට සමාන්තර දර්ශනය සාකච්ඡාවට ලක් කරා තාම විරුද්ධතාවය ප්‍රකාශ කළ නැහැ කවුරක්වත්. අරූප ධ්‍යාන සමාධියත් ධ්‍යාන විපස්සනා කාර්යයට හම්බ වෙනවා. හැබැයි ඒක සමවැදිලා එතන ට්‍රිප්ලක් හදාගෙන කැම්ප් එකක් ගහගෙන ඉන්නේ නෑ යා.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 එයාට තේරෙන්නේ නැහැ ඉස්සල මනුස්සයා බොරු අර්ථකථනයක් දීලා තියෙන කියන්නේ. ලංකාවේ අට කතාවට ඒක වෙලා තියෙන්නේ. අට කතාව දෙන මනුස්සයා හොඳ පොතේ දැනුවත් තිබුණ කෙනෙක්. හොඳ මේ සාසන පිළිබඳ හැඟීමක තිබිලා තියෙනවා. ඒුණාට භාවනා කරලා නැහැ. භාවනා කරපු කෙනෙක් කතා කරනකොට අනික් කට්ටිය කියනවා අපේ ගුරුන්වහන්සේ ඔහොම නෙවෙයි කියලා තියෙන්නේ. මේ පොතේ මෙහෙමයි තියෙන්නේ මෙහෙමයි තියෙන්නේ කියලා පොත හුරස් වෙනවා ඒ වෙලාව. ඒක නිසා කියන්නේ පොතේ දැනුම ටොන් එකට වැඩිය භාවනා දැනුම අවුන්සයක් වටිනවා. එච්චරයි කියන්නේ. ඔය කවුරුත් කියන දේවල් අහන්න එපා. එපා දුවේ ඔය කතා අහන්නයි මමයි උඹට ලේකීටි කරපෙව්වේ කියලා නන්දමාලිගේ හින්දුවක් තියෙන්නේ.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 නරියා රිලව එහෙන්. ඉතින් ඒ නිසා ගහේ දෙනවා කියන එක ලොකු ප්‍රෙස්ටිජ් එකක් ලොකු ලොකු ආඩම්බරයක්. දැන් ওই තොගේ වෙනත පොලේ තියෙන දේවල් ආය මොනවත් නැහැ. ඉතින් යායට ගත්ත ගැහුවා දුන්නා. කෙසෙල් තමයි. ඉතින් ඒ ඒ වෙනස මේ ඇත්තට දන්නේ නැතුව මත්තේ මිනිසුන්ට ඉච්චර සල්ලි නැහැ. බබාගෙන කණ්ඩ ගහේ ඉන්න එක තෝරගන්න දැනුමකුත් නැහැ. ඒක සම්පූර්ණ පාවා දීලා අද තාක්ෂණය විසින්. මේ නද මේ එක එක කස්තුරි නැත්තම් කපුකන සැට ගණ්ඩේ කියලා කියන ප්‍රතිනිධියට. කස්තුරි ගන්න නැති නිසා හැම එකටම ප්‍රතිනිධිය තියෙනවා. මොනවාද හොඳ බේතක් ඉල්ලනවා. ඒක ගණ්ඩම නැදෙන්නේ පතොල මුල් තමයි ඒකට දෙන්නේ. ඒ වගේමයි. මුල බල්ලා කවුද කියන්නේ? බේත මොකද්ද කියලා. ඒක හරි ගණන්. දුම්මැල්ල. පතුල් මැල්ල නැහැ කඩවල කවදාකවත් නැහැ. ඒක තියෙන්නේ පතෝළු මුල්. මේ පතෝළු මුල්වත් මැදයි. ඉන්ජා වෙදකම කරනවා නම් ඒ කොලේ කඩන වෙලාවක් තියෙනවා. කඩන දිශාවක් තියෙනවා. ඒ වෙලාවට ඒ කොලේ අරගන්න ඕන බෙහෙතේ ඉන්න. බෙහෙත් ගුණේ ඉන්න මේ නැකතට. ඒවට තමයි ඔය තුන් වේලට බෙහෙත් බොන්න කියලා කියන්නේ. එහෙම නැතුව ඔය ඕනහට ගියාට ගුණ නැතුව නෙවෙයි. අර ගුණේ සුවිශේෂකම් ඇති ඇත්තේ නැහැ. ඒක කරන්න බෑ මේ large scale වැඩවල. මිකනයිස් වුණාට පස්සේ ලාජ් ස්කේල් ගිය ගමන් මනුස්සයර පුදුමාකාර යාන්ත්‍රිකකරණයක් වෙනවා. ඊට පස්සේ සුන්දරත්වේ නැහැ. ඉතින් ඒක කරන්නත් බෑ. ඒ නිසා ඔක්කොම බුද්ධ ආගම කරාට බුද්ධ ධර්මයට යන්න සෑහෙන්න පින් කරන්න ඕනේ. ඒ වගේම සෑහෙන්න මේ කැප කරන්නත් ඕනේ. සෑහෙන්න බුද්ධ ආගමේ තියෙන අඩුපාඩු ටික දැනගන්න ඕනේ.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 වැඩිමල් වෙනකොට ආයේ කෙලිසෙල්ලම්පත් වෙන්න බෑ. කෙලිසෙම්පත් වෙන කෙනාට වැඩිමල් වෙන්නත් බෑ. ඒ දෙක පිළිවෙලට යන එක. ඒ මේ කෙලිසෙල්ලම් බතේ තමයි ගෝධාව තියෙන්නේ. රණ්ඩු සරුවලේ තියෙන්නේ. පෙන් කරච්චලේ තියෙන්නේ. මේකට අවම නිතරක ජයත් තියෙන කිසි කෙනෙක් නැහැ. තමන්ගේ මට්ටම් තම මට්ටම් කරගෙන යන්න බෑ. ඒක හරි අමාරුයි. ඒ ඒ දෙක අතර මම හිතනවා ගීගේ අතහැරීම කියන එකේ යථාර්ථය එතන තියෙන්නේ. අබිනිෂ්ක්‍මණී කියලා කියන්නේ කාමවස්තු පිළිබඳ හැඟීමක් තියාගෙන ඔය රූපී අත්පත් ලාභය ගැන හිතන්න බෑ. හිතනකොට එකපාරට ඇදලා ඉන්නේ මේ ඕලාරික කයට තමයි. එහෙම නැත්නම් වෙන කෙනෙකුගේ ඕලාරික කයට. ඔය මෛත්‍රී භාවනාව හරියට යන්න නම් රූපී අත්පත්ලාභය අල්ලගත්ත එක්කනට මෛත්‍රියක් ඇති වෙනවා හැම කෙනාගේම රුත්ති රූපී අත්පත්ලාභය සමානයි. ඒකේ නෑ જાතියක් ආගම ભેදයක් ඒක නඩත්තු කරන්න ඕනෙත් නෑ. මේ කපු ඇදලා ගත්ත ඒ කඩුවෙන් ඇතුලේ තියෙන ප්‍රදේශය මවගේ පියාගේ ශුක්‍ර ධාතු ශ්‍රෝණිතවලින් නෙවෙයි හැදිලා තියෙන්නේ. නඩත්තු කරන දේකුත් නැගේ මනුස්සකම තියෙනවා. ඒක දකින්න බෑ මේ පිට රූපේ මේ ඕලාරික රූපේ දකින්නකම් ඕලාරික රූපේට රණ්ඩු සරුවල් කරනකම් අපිට යන්න බෑ. ගියත් ඒක අවිට පිට ගෙදරකට ගියා මේක හැබෑ ගෙදර. කවදා හෝ ඒක හැබෑ ගෙදර වෙලා මේක කර්මයක් කියලා තේරිච්ච දවසේ තමයි ඒ මිනිස්සයා මනුස්සකයින් වැඩ ගත්තා. මනුස්ස ජීවිතේ වැඩ ගත්තයි කියන එක වෙන්නේ. ඉතින් ඕක තවත් උපනං වෙනවා ඊට පස්සේ තියෙන අරූපී අත්පත් ලාභයට ගියා. ඉතින් උගදෙනෙක් හිතුණා ඒක මේ গুপ্ত ධර්මයක් කියලා. ඒක ගූඪ ධර්මයක් කියලා. ඇත්තම තමයි ওই රූපී අත්පත්ලාභය වුණත් ඒ ගූඪ ධර්ම පැත්තට හරවලා යන්න පටන් අරගත්තොත් වැඩි කල් මහානකම් කරන්න දෙන්නේ නැහැ. කරකවලම ගන්න. ඕක හුඟා গুপ্ত ධර්ම වලට බරයි. මම දන්න ලොකු හාමුදුරු දෙනමක් හිටියා. ඕක ගැන කතා කරන. අන්තිමට ආතබූත නැතුව තමයි ඔය ඇඩ්‍රස් නැහැ කියන එක තමයි කියන්න වෙන්නේ අන්තිමට. මේකත් ඇඩ්‍රස් නැති වෙන වැඩක්. ඉන්න ශරීරේ නැතුව සූක්ෂමට යනවා.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 බුද්ධේ ඉඳලා හැන්ද යනකම් වේදනාව. උදේ ඉඳලා හැන්ද වෙනකම් චෝදනාව. ලෙඩ ඉඳපු ගමන් අර හෙට ගිහලා පොඩ්ඩක් රෙස්ට් එකක් දාලා එන්න තියෙන්න ඕනේ. අසිතේ අසිත තාපතේ දිවි ලෝකෙට ගිහිල්ලා ඉඳලා එනවයි කියනවනේ. ඕන වෙනකොට මෙහෙට එහෙ තියනලු හිස් දේව විමාන. ඇයි සෑහෙ නැති මං හිතනවා කවුරක්වත් යන්නේ නැහනේ ෆයිට් එකක් නැහනේ. දේව විමාන තියෙන ඕනේ තරම්. යන්නේ නැහැ කවුරක්වත්. ගිහිල්ලා ආවට පස්සේ තියෙනවා මේ කුණු ගෝතට ආයෙ රිංගනවා. ආයෙවිල්ලා මේ දෙතිස් කුණු පිට රිංග ගන්න හැටි. ඒ වුණත් මේක නැතුවත් බෑ. ඒක නිසා අපි සාකච්ඡාවට විවුර්ත සාකච්ඡාවට ඉඩ සලස ගනිමු. මම මේ මට ඇති වෙච්ච අදහස් ටිකයි ප්‍රකාශ කරේ. චුල්ලපන්තක හාමුදුරුවෝ හ්ම් චුල්ලපන්තක හාමුදුරුවන්ගේ කියන්නේ මාව ගැන හත් වෙනාට පස්සේ ඔය 10000ක් නමක් මවන්න පුළුවන් කියලා. මේ පණිවිඩකාරය ඇවිල්ලා කියනවා මම ගියා. ආම්දුරු 1000ක් ඉන්නවා කොයි ආම්දුරුවක්ද දන්නේ නැහැ කියලා. මේ පින්ඩ වාසියට ඔන්න වෙන්න වෙලා 11මාරක් පහුවෙලා. ඇම්බුලන්ස් එක ගිහිල්ලා ගිහිල්ලා එක්කෙනෙක්ගේ සිවුරෙන් අල්ලන්න කියනවා. එතකොට අනික ඔක්කොම නැති වෙයි කියනවා. කියන්නේ මේ මනෝ මනස හොල්ලලා තියෙන්නේ ප්‍රත්‍යක්ෂණය කරන්න කියන එකක්.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 ඒක දන්නේ නැතිකමට සද්ධාව නැතිකම කියලා කියනවා. චපල මනස කියලා කියනවා. අරකද මේකද හැල හැප්පෙන්න ගත්තොත් හතරමං හන්දියකට ගිහිල්ලා හොරෙක් කෙලවන වෙලාවේ ඒ පාර යනවද මේ පාර යනවද කියලා පමා කරන හැම වෙලාවෙම හොරා ලං කරනවා. නිසක භාවයක් තියෙනවා. ඉතින් නිසක භාවය තියෙන්නේ කලින් කරපු අත්තරද්දෙන් තමයි. ඒකත් අනුන් කියූප එකක් වෙන්න බෑ. තමන්ගේම අත්දැකීම. ඒ නිසා මූල කර්මස්ථානයට අනදර කරන්න එපා. කොතනක හෝ සැකයක් එනවනම් ප්‍රත්‍යක්ෂණය කරන්න සිවුරෙන් අල්ලන්න ගිහිල්ලා. සිවුරෙන් ඇල්ලුවාට පස්සේ ඒක ස්ථාවර වෙනකොට අනිත් ඔක්කොම නැතිලා යනවා. ඕක දැන් ওই ක්වොන්ටම් ෆිසික්ස් වලට මේ කියලා දුන්නොත් ওই නිදර්ශනේ ඒගොල්ලන්ට හිතා ගන්න බෑ. ඒක ඔය ස්ට්‍රෝඩින්ජන් කැට් ගැන කතා කරලා තියෙනවා. පුපුරන බෝම්බෙකුයි ඉලෙක්ට්‍රෝන වලින් පුපුරන බෝම්බෙකුයි පූසෙකුයි දෙන්නම ලාච්චුවකට දාලා වහලා තිබ්බොත් කොයි වෙලාවෙ බෝම්බේ පුපුරයි දන්නේ පුපුරොත් පූස මැරෙනවා. මේ මේ එතකොට ඇරලා බලනකොට පූස මැරලා ජීද නැද්ද කියන එක කාටවත් කියන්න බෑ. ඒ ශ්‍රෝඩින්ජන් කැට් කියලා කියන්නේ. ඉතින් ගයික කවුන්ටරය දාලා තියන්න පුළුවන්. එතන ස්පාක් වෙන වෙලාවෙ දැනගන්න. නමුත් ඒක කාටවත් කියලා නෙවෙයි වෙන්නේ. ඉලෙක්ට්‍රෝන ඕන තරම් හිතුවක් කරනකොට එහෙට මෙහෙට පයින්නවා. පැනප එකක් හරි පැන්නොත් බෝම්බේ පිපුරුවොත් පූස මැරිලා. නැත්තම් පූස මැරිලා නැහැ. ඒ වගේ කොයි එකද තියෙන්නේ කියන එක ওই නිදර්ශනයකින් තමයි පෙන්වන්නේ. ඉතින් ඒ නිසා මේ මනෝමය කයෙන් තමයි ඔය ඔය මනෝමය කයේ තමයි තව කෙනෙක් රවට්ටන්න පුළුවන් ඒත් පිස්සෙක් වෙන්න ඕනේ. දුර්වල මිනිසෙක් වෙන්න ඕනේ. නැති කෙනෙක් කවටන්න බෑ. මේ මම පෑම් කරන්න පුළුවන් වෙනවා. එතකොට රූපී මනෝමයෝ සබ්බංග පච්චංග සමන්නාගතෝ අහීනීන්ද්‍රියෝ. ඉන්ද්‍රයන් ඔක්කොම සමන්නාගත හැබැයි අතුරින් අත දාන්න පුළුවන්. හෙලෝග්‍රැෆික් රූප. ඒවා ලක්ෂයක් මාන්න පුළුවන්. ඒ වාගේ. හැබැයි එකක් ස්ථාවර වෙනකොට අනිත ඔක්කොම නැති වෙනවා. එකක් ප්‍රත්‍යක්ෂණය කරනකොට අනිත් එක නැති වෙනවා. මේ ප්‍රත්‍යක්ෂණය කරන තරම් පෞරුෂත්වයක් තියෙනවා.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 ජනාධිපතියෙන් අහන්න බෑ. ජනාධිපති හැම රටාශියක්ම දැනගෙන තියෙනවා. ඇහුවොත් එයාට නින්දාවක් වෙනවා. වෙන ඕනම නිලධාරියෙකුට තියලා තියෙනවා කාඩ් එකක්. ඒ කාඩ් එක අහන්න වාඩි වෙන මහත්තයා ඩෙන්ටි කාඩ් එක දෙන්න. ඒක මමයි මහත්තයා. වාඩිය. මට ගාමසේක සාතිකයි. එච්චරයි. ගාමසේක සාතිකයි දෙන්නේ චරිත සාතිකයි ඉතල ඔයා කවුද කියලා කියන්නකෝ. ඕනම කෙනෙක්ගෙන් අහන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. මහාමුතු කෙනෙක් ආවත් බස් කීයේද? කවුද උරුණාන්සේ? කොහෙන්ද දාය මොකටද දාය? වෙන මොකවත් අහන්න එපා. ආපු ගමන් උරතලයක් පටන් ගන්නවා. මොකක්වත් නැහැ. ඔබ සම්පදා. බස් කීයේ? උරුණාන්සේ කවුද? අයියා. කොටිම වස් ගන්න විතරලු අහන්න ඕනේ. ඉතින් එහාට අහන හැම දෙයකම මේ ආහමතුරු කකුල දා ගන්නවා ඇතුළට. කකුල දැම්මට පස්සේ දොර වහන්නත් බෑ මුකුත් කරගන්න බෑ. කකුල දාන්න ඉස්සලා ඩෙන්ටි කාඩ් එක චෙක් කරන්න. කොහේ ගියත් කොහේ ගියත් මොනවා කෙරුවත් ඕනම කෙනෙකුට අපි අපිට ප්‍රශ්න කරන්න පුළුවන්. අපි කියන්න ඕනේ මෙහෙමයි අසවලා. සංඝයා වහන්සේ මෙහෙමයි. අපි අහන්න ඕනේ වෙන කෙනෙක්ගේ ගනුදෙනු කරන්න ඉස්සලා ආගිය මුල ගිය මොකක්වත් ඕනේ නැහැ. ප්‍රස්කාන කීයද? ආයෙන උඩින් වාඩි වෙන්න. උඩින් වාඩි වෙන්න. ගුරුනාංශ කවුද? අයියා. ඉන්නේ හා ඒත හරි වියලි ගතියක් පෙන්වන්න තියෙන. හැබැයි ආරසයි. කිසිත් මේ කෙනෙහිල්ලක් වෙන්න බෑ. ඒක නිසා ධානයක් හරි මොන දෙයක් හරි ආපුවාම ඒක ප්‍රත්‍යක්ෂණය කරනකම්. ඒක කියනවා පච්චවේක්ෂණය කියලා. ආවජන පච්චවේක්ෂණ දෙක කරන්නේ නැතුව මට අර ධානය හම්බුණා මේ ධානය හම්බුණා කිව්වට කාගේ ඒජන්ත කෙනෙක්ද කියන්න දන්නේ ඉතින් ඒක දැනගත්තට පස්සේ යාට ප්‍රතිබල ශක්තියක් එනවා සමාජය ඇසුරු කරනකොට වුණත් කාටවත් අඳුරගන්න ඉස්සලා සැලුට් ගහන්න යන්නත් එපා. යටත් වෙන්න යන්නත් එපා. ඉස්ලාම කියන්නේ පොඩ්ඩක් මට අඳුල්ලා දෙන්න කවුද කියලා? ඉතින් මචං කියන වචනේ දැනගන්න පුළුවන් මෝ ඇඳලාද ඉන්නේ. නැත්නම් නිහතමානීද? අපි දඬුවම් කරනවා නෙවෙයි. ඒ නිසා අපිට ඥානයක් පහළ වුණත් ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ආස්වාසේ පහළ වුණත් ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ප්‍රසවාසේ පහළ ප්‍රත්‍යක්ෂණය කරන්න ඕන. ඒක තමයි පච්චක්ක ඥාන කියලා කියන්නේ. ඒක තමයි බුදුරජාණන්සේ කියන ශ්‍රේෂ්ඨත්වය. ඒකට වික්ත වෙන්න ඕන. ප්‍රතිඵල වෙන්න ඕන. අම්බෝ අහවලාවා කියලා කලබල වෙන්න දෙයක් නැහැ. ප්‍රත්‍යක්ෂණය කරන්න ඒ ඒක දන්න මනුස්සයාට විදේශයක් කියලා තැනක් නැතිලු. කොහේ ගියත් එයා යන්නේ දාලා තියෙන සංඥා අනුව තමයි කටයුතු කරන්නේ. ඒ නිසා කාටවත් විරුද්ධ වෙන්නේ නැහැ. අහන්න බය වෙන්නත් හොඳ නැහැ. ඒක කුමාරතුංගමන දාස කියනවා විමසුවයි කෙනෙක් යාන නරක ආදී මට හොඳයි එහිම යනු වෙනතක නැදී කියලා. මොන දෙයක් හරි විමසුවයි කියලා කවුරු හරි මාව අපායට දානවා නම් ඒ අපාය හොඳයි ඌට වැඩියි. <laughs> ඕන කෙනෙකුට අයිතිවාසිකමක් තියෙනවා විමසන්න. විමසයි කියලා ප්‍රශ්න කරන්නත් ඒවා දැන් කම්පියුටර්ස් ආවට පස්සේ කවුරක් කවුරුත් විමසන්නේ Google ගිහිල්ලා ප්‍රශ්න ගන්න. කවපා උත්තරේ නෝ. පුළමෙන් ගියවලු දැන් ඔයාටම ඔක්කොම හොයලා දෙනවා කන්න දෙනවා බොන්න දෙනවා. අම්ම නැතිවම මොකද කරන්නේ? මම Google එකට ගිහිල්ලා අම්ම නැතිවම මොකද කරන්නේ කියලා ගහුවා කියයි කිව්වලු. දැන් මැරෙයි දැන් ඉන්නවනේ. අම්මට කියන්නේ Google සෙට් කළා මරියක් ගියා. එච්චරයි. දැන් අපිට තාම මේක පුරුදු නැහැ. ඔය පොඩි ළමයි ඔක්කොම තාත්තා ළඟට යනකොට ආවල් බඩුව කියලා ගානත් කියන කෙනා කියනවා ආවල් තන තියෙනවා දවස් 3කින් යනවා එච්චර ඊට පස්සේ ආ තාත්තට හොල්මන් දෙන එක ලාභයි ආව හොව අයින්නොට දෙන එක ලාභයි ඌ ඔක්කොම ඉන්නේ කම්පියුටර් එකේ තාත්තලා කම්පියුටර් හඳුනන පස්සේ තාත්තලා දාස වෙනවා අරු පැය 24 මේකනේ තාත්තා කම්පියුටර් ගන්න තාත්තලා දෙන්නේ ඌ ඕනේ පොඩි ළමයෙකුට දෙන්න බෑ ඕනෙම පොඩි එකට ඌ ජාතකයෙන්ම කම්පියුටර් දානවා අපි නාකි වැඩි අපිට කරන්න ඉතින් ඒ ඒ ලක්ෂ්මන් කියනවා <laughs> දුවට කිව්වලු මම උඩ දුවල තුන්දෙනා විතරයි ඉන්නේ මේ තාත්තා තාත්තගේ අතේ සල්ලි නැහැ මේ බලන්න කොලේ පොත් එකේ තියෙන කාඩ් වගේක් විතරයි සල්ලි ඇත්තෙම නැහැ ඊළඟපස්සේ කිව්වා නෑ නෑ ඔය කාඩ් එකේ කියලා පිටියක් තියෙන අත ගන්නකොට සල්ලි එනවා කියලා එතනින් <laughs> තාත්තා මට මුරු කියන්නේ කිව්වා. මොකද අර බැංකුව ගාව තියෙන එකට ගිහලා අත ගන්නව සල්ලි එනවනේ.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 ප්‍රශ්න කරන්න අයිතියක් නැහැ. ඒක මහා භයානක අකුසල කර්මයක්. බුදුරජාණන් කියලා මගේ ඒක සුද්ධ ලියවිල්ලට වැඩිය ලොකුයි. හැබැයි විමසන්නේ නැතුව ගන්න එපයි කියන්නේ. ඒක තමයි ඔය මේ වශී කරනවා ප්‍රතිවීක්ෂා කරනවා කියන්නේ. සම්පජානයේ යප්පමාදයේ වෙනස මොකක්ද? සති සම්පජාඤ්ඤ දෙක තමයි කතා කරන්නේ. අප්‍රමාදී කියලා කියන්නේ සති සම්පජඤ්ඤේ සති සම්පජඤ්ඤේ කියලා කියන්නේ සිහිය සහ නුවණ. ඒතර සිහියයි නුවණයි දෙක අතර මොකද වෙනස? සිහිය යමක හිත පිහිටවීම සම්පජඤ්ඤේ ඒක විස්තර දැන ගැනීම. ඔය මේ දෙක තමයි. අප්‍රමාදී කියන්නේ සතිය කියලා ගත්තාම හරි. අහු ප්‍රශ්නෙට අප්‍රමාදී කියන්නේ සිහිය. එතකොට සිහිය සහ නුවණ සිහි නුවණ සති සම්පජඤ්ඤේ පරිවර්තන කරන සිහි නුවණ කියලා 100 සහ නුවණ අතර වෙනස තමයි ඔය. චෛතසික දෙක. අවසර සාන්දම් දේශනාවට අනුව අරූපියත් පටිලාභේ සාංශ රූපයෙන් තොරව නාමස්කන්ධ හතරට පමණ පවතින පුළුවන්. රූපිනේ රූප සංඥා කියලා කියන්නේ. මේකේ තියෙන්නේ ඕලාරික රූප සූක්ෂම රූපයක් තියෙනවා. සංඥාව තමයි ප්‍රකට වෙලා තියෙන්නේ. රූප රූපය රූප සංඥාවෙන් ප්‍රතිස්ථාපනය වෙනවා. එතකොට පිපිඤ්ඤ කාලේ තැඹිලා චරිචිරු පයින්නවා. අර වගේ ඝන බහල නෑ. මරියා සීමාවල් එච්චර ෂුවර් නෑ. එනතන හඳ දවල්ට පේන හඳ වගේ.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 එහෙනම් මේ මනුස්සයා ඒ මනෝමය රූපයක්, මනෝමය විකාරයක්. ඒ කියන මේක හරියනම් පොළවේ ගහපන්. හරිනම් වැල්ලෙත් කරකෙන්න ඕනේ බඹරේ. බය වෙන්න එපා. අවතාක්ෂේරු කරපන්. ඉතින් ඒකේ තමයි අද මනෝ අද ওই ලෝකේ තියෙන ධ්‍යාන ලැබනවා, මාර්ගඵල ලැබනවායි කියලා අදිෂ්ඨාන කරලා දෙනවා.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 නමුත් බඩු නැහැ. අනිත් වගේ මේ රූප රූප සංඥාට වෙන තැන සමතකාරීන් පෙන්වන්න බෑ. සමත යෝගාවචර හරි බයයි ඒකට. විපස්සනා කරලා දන්නෝ මෙතන මැරෙන්න ඉස්සලා මේක අල්ලලා තියාගන්න ඕනේ. මව මවාපෑමක්ද හිත ඇත්ත ප්‍රත්‍යක්ෂයේද කියලා. ඒක හරිම අමාරුයි. අද විද්‍යා ලෝකෙම සම්පූර්ණ හිර වෙලා තිනවා. මෙතෙක් කලා මේ දැක්කේ මනෝ විද්‍යාඥයන් දැකපු හීනයක්ද මේ? එතන තමයි ඒක ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ද කියලා. මොකද විද්‍යාව විසින් විද්‍යාව බොරු කරනවා. මාත හයක් යනකොට මේ කියූප එක නෙවෙයි කියනවා. මේ කියන එක නෙවෙයි කියනවා. ඒක ප්‍රගතියක් එක පැත්තකට අනිත් එක ඉස්සලා තිබුණ දේ නිෂේධනය කිරීමක්. සර්වඥාන්සේ අනිත්‍ය ධර්මයක් දේශනා කරනවා අනිත්‍ය ධර්මයේ නිට්ටි බව ප්‍රකාශ කරනවා අනිත්‍යතාවයේ නිට්ටයයි කියලා කියනවා මම දැන් එහෙම කියනකොට තේරෙනවද කියලා අනිත්‍යතාවය ත්‍රිලක්ෂණෙන් එකක් ගහන්නේ උස්සලා ආයේ මොකුත් නෑ කෑලි ඉතුරු වෙන්නේ නැති වෙන්න ගහන්නේ අනිත්‍ය බව නිට්ටය දෙයක් ඒකේ අනිත්‍යතාවය බුදු කෙනෙක් පහන්වන්නක් තියෙනවා ඉතින් නිට්ටය වශයෙන් ලෝකේ බලන කෙනාට අනිත්‍යතාවය පේන්නේ අනිත්‍ය වශයෙන් දැකපුණාට පේනවා ඒක නිත්‍ය දෙයක් කියලා.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 නැත්තම් ඒ කෙලවරක් අල්ලන්න බෑ යාට. බලන්න ආස නැහැ. මොකද ඒක හරි ගෑවෙනවා. හුස්ම ඕම්ම ගන්න බැරුව යනවා. ලෑස්තිලාගේ මිනිස්සයාට උනත් හුස්ම ගන්න බැරි වෙනවා. එතන ක්ලාන්ත කරනවා, වක්කාර කරනවා, බය කරනවා, සැක කරනවා, ඒකාකාර කරනවා, කරකොලතාරිනවා. ඉතින් ඒ භාවනාවේ දියුණුවක් කියලා බලහන යන කෙනාට අන්න මේක එනකොටම දැනගත හැකි හැලැප්පෙන්න එපා. ওই ලකුණු හොඳ ලකුණක් මේ ගෙවෙන කම්ම බලපන්. එනිසා සාමාන්‍ය ප්‍රසවාසයේ ගෙවෙන්නේ ආසර් ප්‍රසවාස දෙකේ ගෙවීම බලපන්. ඒතර සමස්තයේ ගෙවීම ඒ ගෙවෙනකොට කය ගෙවෙනවා. ඒ විතරක් නෙමෙයි හිතත් ගෙවෙනවා. කය ගෙවෙනවා කියන්නේ ෆිසිකල් බොඩි එකත් අරගත්ත එක්කම පැරලලි රූප ඒක රූප සංඥාවක් බාටපත් වෙගෙන යනවා. ඒක ඒක බලාපොරොත්තු වෙන්නේ නැති දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව වෙනවා. සුතමේ ඥාන තියෙන කෙනාට ඒක ආඩම්බරයක් වෙනවා. සුතමේ ඥාන නැති කයට ආස කරන එක නෑ බලනකොට ගෑවෙනවා මේ බලනකොට බඩු සැට් එක නෑ. ආයුධකට එක නෑ. එකමයි ඕක දෙකට වෙන් කරලා තියෙන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඊට පස්සේ මේ බලන කය ඈ දැනෙන්නේ දෙකක් වගේ. දෙක දැනෙන්නේ විඥානයේ මායාව නිසා. විඥානේ කරන්නේම බලන රූපයයි බලන්නයි වෙන් කරනවා. ඊට පස්සේ බලන හිතත් වෙන් කරනවා. ඉතින් මේ කඩලා බෙදලා කට්ටිය අතර රණ්ඩු හරවලු වල තමයි වෙලා තියෙන්නේ. අතර කියනවා නම් කය යම් ආකාරයක සිවුම් වෙනවනම් ඒහා ප්‍රමාණයම භාවනා හිත සිවුම් වෙනවා. කය නොදෙනී යන වෙලාවට මමයක් නැහැ. හිතත් සිවුම් වෙලා මාන්නෙත් නැහැ, තෘෂ්ණාවක් නැහැ. ඉතින් ඒ නිසා ප්‍රසවාසී ඉවර වේගනේ යන වෙලාවේ නිවන් දැකලා තමයි ආස්වාසය ආයේ පටන් අරගන්නේ. නැවත ඒක ස්පර්ශ කරගන්න අපේ සංවේදී නෑ අපි. ප්‍රණීත නෑ. ඒක නිසා ඒක අභියෝගයක් කරන ටික ටික ගෙවෙන එක නැති. ඒක දක්නාසුලුව හැක් පිට හැක් තියාන කරවිල වෙනකම්ම බලන ඉන්න. ගෙවෙන හැටි. පටන් ගන්න හැටි බලත හැකි. පටන් ගන්න හැටි ඒ වගේම යන්ත්‍රණයක් තියෙන්නේ. නමුත් Nirodhe තියෙන්නේ ගෙවෙන තැන බලන එක. ඉතින් ඒක ආමංගල්‍ය ලක්ෂණයක් නෑ ලෝකේ. ගෙවෙන එක බලනවා කියන එක.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 ඒක මහා හොරා. ගුණ ගුණ කිඳ කාලය නැහැ. ගිබෙන් පූජාට ගෙනාවු ගුණත් කාලා ගිහිල්ලා ගින්දර හොයන්න ගිවිලා. ඊට පස්සේ කියනවා දෙයි තොට එන ගාපියකෝ තොට පූජා කරන්න අපි ගුණා රක ගන්න තොට බැරි නම් තෝ රකින්න මට මොකද වෙන්නේ කියලා ඉස්සර තියන්න බලිනවා.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 මේක සිලිලාරයක්. හැමදාම උඩ දම තමයි ඉන්න පුළුවන්. හැබැයි ගෙවෙන පැත්ත මම බලන්නේ නැතුව ඉන්න තාක්කල් හරි. උනාද කියනවා පොඩ්ඩක් පසපැත්ත උසලා බලපන්. <laughs> රෙද්ද උසලා බලපන් පසපැත්ත. අන්න එතකොට තේරෙයි මවලා තියෙන්නේ මොකද්ද කියලා. ඉතින් එතකොට කියනවා හරිම කැතයි, හරිම සෞත්තුයි. මොකද ඒගොල්ලන්ට ඕනේ හොඳ පැත්ත බලන්න. <laughs> කවුද අර මේ පානදුරවාදයේදී මේ කිව්වලු මේ ඔයගොල්ලෝ හඳුන් වලින් පුදු පිළිමයක් හදපුවම වඳිනවනේ. ඔය හඳුන් වලින් හැදුවොත් වැසිකිලි පෝච්චියක් ඒකටත් වඳිනවද කියලා අහුවා. ඊට පස්සේ අපේ පුතේ ගුණතුමා මිත්‍යෙකුට ගුණාන්ති කවල දැන් පාදිලිතුමා ගිහිල්ලා අලුත් වෙන මිසමඩ ගිලා වැඩ කරනකොට ගෑණියක් හම්බ වෙනවා. ඒ ගෑණි හැමදෙම මූණේ ඉඹට පුකත් තිමිනවද කියලා අහුවා. පාඩුතරවාදී මොකවත් නැහැ. ওই කුණුවරප ටිකක් විතරයි තියෙන්නේ. මොකරිකමක් තියෙන්නේ. මොකද ඒක තැනදී කිව්වලු මේ ආම්බුරන් ගස් නගින්න තහනම් නේද කියලා. ඇයි රාජගහේ විහෙරති කියලා බුදුහාමුදුර කියතුවා හැම සූත්‍ර කීයක් තියනවද? රාජගහේ විහෙරති. ඒක ඔය කිව්වලු ඔය දැන් බුදුහාමුදුරට පස්සේ යේසුස් වහන්සේ පහන්න කියලා තේ බුදුහාමුදුර. ඇයි චතුසුසු ජේසු කියලා ඔය කියන්නේ ඒ ජේසුස් වහන්සේ මුතිනේක තමයි. ඈ යුවත් සම්පව චතුර්ථ යුවත් සම්පව රෝමණු ජේසු ඔව් ඒ රෝමණු ජේසු තමයි ඔය කියලා දෙන්නේ කියලා. අර මිනිස්සුන්ට ඒ වෙලාවේ පොත බලාගෙන මොකක් කරගන්න බෑ. දැන් මේකේ ලියලා තියෙන එක බලන්න ඒ බුදුජාණන් වහන්සේ ඊගාට එන අතරු පැටිලාභේ බලන්න කියලා කියනවා කියලා කියනවා. බලන්න නෙමෙයි තියෙන වෙලාව පේන්න පටන් ගන්නවා. සම්පූර්ණම කතා දෙකක් නේ. මේක අපේක්ෂා කරලා භාවනා කරන්න එපා.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 ඊට පස්සේ මේ නැවුනැග්ගේ ලංකාව බලන්න මේ කවුද මේ මිනිස්සයා කියලා බලන්න. මොකරකම තියෙන්නේ. මුගලම අපි හොත්තට ඉංග්‍රීසි දන්නවා. හොඳට බයිබලි දන්නවා. ත්‍රිපිටක ඈ පැවිදිලා කියන්නේ ආගමේ ඉඳලා. මම දන්නේ දැන් අපේ පැත්තේ ඊට පස්සේ විරුද්ධ පැත්තේ ඉන්නේ සිල්වා කෙනෙක්. එයා බුද්ධ ආගමේ ඉඳලා කතෝලික ආගමට ගිය කෙනෙක්. ඒ මනුස්සයා ගහනවා. මේ හැමදෙරෝ බොහොම ලස්සනට එනේන දෙයට බැට් කරනවා. ඇටි ඇඟට ගන්නෑ. ඒ නිසා ඒක තියෙන්නේ අර කාරණාව දැනගෙන අර්ථකථනය දෙන එකේ තියෙන වටනකම. ওই මේ ත්‍රිපිටකේ කටපාඩම් කරයි කියලා ඕක වර්ධවල තේරුම් ගත්තොත් මෙයා භාවනා කර කර ඉන්නවා මට ඕලාරි කත්තපට ලාභය ලැබේවා ඕලාරි කත්තපට ලාභය ලැබේවා ඕලාරි අඩු ගන්න කමට අහනවත් නැහැ. ඒකම සත්‍ය කරන දෙයක්. ඉතින් මේක මේ ත්‍රිපිටකේ කියුණායි කියලාත් ඒක නේ කියවිලා තියෙන්නේ. අවසර දෙන්න මේ. අහන්න බයයි බයයි. මේ දීගනිකායම පොට්ටපාද සූත්‍රයේදී පොට්ටපාද සනස බුදුරජාණන් වහන්සේ අහනවා මේ ඕලාරික අත්ත පටිලාභේ ඉඳලා රුපිය අත්ත පටිලාභයට රුපිය අත්ත පටිලාභේ ඉඳලා අරුපිය අත්ත පටිලාභයට යනකොට කොහොමද හිත පුරුදු කරන්නේ කියලා.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 භාවනා කරුවා නමුත් තෘෂ්ණා කරන්නේ නැතුව එමෙ දෙයක් එයි ඒ භාවනා දියුණුවක්. ප්‍රතිපදාව බව දැනගෙන යනවා මිසක් මට අරක වේවා කියන හැඟීම එනකොටම දැනගන්න ඕනේ ප්‍රපංචකරණයක් වෙනවා. මඤ්ඤණාවක් යනවා. මඤ්ඤණාව බාදයි. ඒක ඉතින් මේ බුදුරජාණන්සේගේ පොට්ටපා දහනවා ඕලාරිකත්වයට ලැබුණේ මේ ඔක්කොම අග්ගඤ්ඤ මේ සංඥාග්ග කතා කරාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ආත්මය තියෙනක ඇත්තක්ද නැත්තක්ද කියලා අහනවා.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 ඒක චපලකමක් වගේ පේන්නේ. නැතුව කෙලස් එක්ක රණ්ඩු කරන්න බෑ. අවසරතන ඒ කියන්නේ අර ඕලාරික දෙයම මේ විපරිණාමයක් හොයා ගැනීම නේ. නෑ ඒක අනිච්චත්වයක්. ඇතිව නැතිව යන බවක්. ඒකට ඒක අල්ලන්න ඕනේ. ඒකට තමයි මේක හැලෙන්නේ. ඒකට සැක කෙරුවොත් ආයේ මේකට යනවා.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 පාවිච්චි කරපු වචන දෙක නැතුව වචන දෙක හරි කමන්නේ. ඩිෆයින් කරන්න ඔය කියන தত্ত্ব දෙක. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් සාමාන්‍ය මේ අපි අපිට මේ ඇස් දෙක අරගෙන ඉන්නකොට මේ මගේ ශරීරය කියලා දැනෙන දෙයයි. ඒක ඕලාරික. ඒක ඕලාරික කියලා. ආගෙන අපි නෑ ඒක ඕලාරික කියලා ගන්න. ඕලාරික ඒක නිසා ඔව් ඊට පස්සේ එතකොට සාමාන්‍යයෙන් දැන් අපි ඇස් දෙක පියාගෙන ඉන්නකොට ඒත් අපේ රූපී බවක් අපිට දැනෙන ස්වභාවය තියෙනවා නෑ නෑ නෑ නෑ ඇස් දෙක පියාගත්තට ඒකේ විගතූපක්ඛිලේසේ මුතු භූතේ කම්මනීයේ ආනජප්පත්තේ තිතේ ඒ හිත තැම්පත් වුණාට පස්සේ පේන එකයි මේ කතාව කරන්නේ.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 එහෙම නැත්නම් ඒක සාධනීය කරන්න හදනව නෙවෙයි. මහා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කිමිකලා නදී තීරයේ හතරවෙනි ධ්‍යානට සමවැදිලා ඉන්නකොට ඇත්තු වතුරට බැහැලා කුංචනාදකන සද්දේ ඇහුණයි කියලා සංඝයාට අවිලා කියනවා. ඒතර සංඝයාත් මෙල්බන් නගරයෙන් වගේ ප්‍රශ්නයක් නගනවා. ස්වාමීන් වහන්සේ හතරවෙනි ධ්‍යානින් දැද්දී සද්ද ඇහෙනවා කියලා. එක්කෝ ධාරිපුත්‍ර මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ බොරු කියන්නේ. එහෙම නැත්නම් මේක වෙන්න බැරි දෙයක් කියලා. එතකොට හරිද ওই ප්‍රශ්නෙට අපි ආවයි කියලා හිතනවද? නෑ සර්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේලගේ වශී භාවයක් තියෙනවා. එක චිත්තක්ෂණයකට ගිහිලා සද්දහලා ආය ඇවිල්ලා හිතේ ගාන්නම ධානය ඉන්න පුළුවන්. එතකොට මොකද කියන්නේ? තේරෙනවා. තේරෙනවා. හන්දට තේරෙන්නේ නැති මට තේරෙනවා තේරෙනවා වගේ. මූල ධර්මවාදයෙන් තේරවා ගන්න. එක්ස්පීරියන්ස් එකක් නැහැ. ඉතින් ඒ වගේ ඉතින් බලංගොඩ සාමරුනොත් ඉඳලා ඉట్లా බොරු වල පච කියනවා. <laughs> හොඳ නෑ නේ ස්වාමීන්සලා හුඟක් ලොකු අපි ගරු කරපු ස්වාමීන් වහන්සේලා ඒක නිසා මමත් මගේ නමත් දාලා තියෙනවා දැන් මේ පොතේ. මීතික නායක අමතුත් ධම්මජීව අමතුත් මේ කියනකොට ළඟ හිටියයි කියලා දැන් ඊමේල් හතරක් විතර ඇවිල්ලා තියෙනවා මට. මේ ඇත්තටම මේ ලොකු අහමතුරු හිටියා. ඒතකොට හිටියේ ලොකු අහමතුරු කේමනන්ත ස්වාමීන් වහන්සේ. ඒ එවපු ඊමේල් එකේ කොපි කරලා තියුණා 100කට විතර. ඊට පස්සේ මම ඒ 100ටම ලියලා හිටියා කරුණාකරලා මේක නිවැරදි කරගන්න. ගියේ සදීපා එකේ මුදලාලි මේ දිසානායක මහත්තයයි ලොකු ස්වාමීන් වහන්සේ ඒ ලොකු සාන්තේ කේමනන්ද සාන්තේ මම ගාවන්න එපයි කියලා. ඒකේ ඕකම නෑ ඔය වගේ මෙති ඒ වගේ ඔය මේ গুপ্ত විද්‍යාව ඇති ගොඩාක් ප්‍රශ්න කරලා තියෙනවා. ඉතින් ඒක නිසා ඒ වෙයිදී ඔය thin slicing of time කාලේ ඉතාලම සියුම් කොටස් වලට කඩනකොට පෘථග්ජනයාගෙත් එහෙම යනවා.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 ඒක බුදුරජාණන් වහන්සේටයි මොගලන් ස්වාමීන් වහන්සේට විතරයි තියෙන්නේ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ මොගලන් ස්වාමීන් වහන්සේ අරස කරනවා. එහෙම වෙන්න පුළුවන්. අනික් කෙනෙකුට වුණා නම් සද්ද ඇහිලා ආපහු වෙනකොට ධානයක් කැඩිලා. එයා පශ්චාත්තාප වෙනවා. මුගලන් සංසය ඉස්සර වශී කරලා තියෙන එක පශ්චාත්තාපයක් නෙවෙයි හිතේ සූක්ෂම භාවයක්. නටන කකුල ගිජ්ජි කපනවා. කකුල නටද්දී ගිජ්ජි කපන්න පුළුවන් සයිස් එකේ ධාන. ධාන කියන්නේ වශීතාවේ. ඒක නිසා ඒක පිම්මට වෙඩි තියෙන දක්ෂකම. නතරලා තියෙන එකට වෙඩි තියෙනා නෙවෙයි පිම්මට වෙඩි තියෙනවා. වගේ ඒ නිසා ඒකට මූලධර්ම වශයෙන් ওই පානදුරවාදීති වගේ උත්තර දෙන්න පුළුවන්. <laughs> ඒටි මං කියනකොට හිතෙන්නේ දැන් මමත් ඒ වගේ කියලා හිතනවා ඉතින් නේ මොගලන් හාමුදුරුවෝ වගේ කියලා. <laughs> එහෙම තමයි උගලදෙනෙක් හිතයි. නමුත් මේ මේ උත්තර දීලම පුරුදු වෙලා මට. <laughs> ප්‍රශ්න වලට අහලම ඒ නිසා ප්‍රශ්න අහන කට්ටියත් මාව එන්න එන්න සියුම් කරනවා.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 සෙනග එක ඉඳලා වහවත් කන්න බෑනේ ඉල්ලගෙන කනවා. වහ කන්න ගියා මට මචක් කෑලා මචං මට කෑලක් කියනවා කනවා. වහවත් කන්න බෑ. ආ පුදුම කර්මයක්. දැන් මෙහි හිටියත් මෙල්බර්න් වල ඉන්න කට්ටිය ප්‍රශ්න අහනවා. හරි අපේ දා වෙලා ඉවරයි මොකද කියන්න තියෙන්නේ?